This is the second part of the previous talk. It was spilt for your convenience of listening. ඔන්න දැන් ස්කන්ධ පංචකයක් තියෙනවා දැන් උතන තියෙනවා මොකද්ද නාම රූප කියලා දෙකක් දැන් පේනවා පේනවා හරිද ඈත රූපයක් දෙක රූපය ඒ චක්කු විඥානේ ගියාම අරමුණ ස්පර්ශ වෙච්ච එක විඳිනවා ඒකේ හැඩේ හඳුනනවා ඊගාවට අපි තව සිතකින් ඒ හිතත් අර වගේ පස්ස සම්පයුක්තයි නාම ධර්ම හදන්න බෑ වෙලා තියෙන්නේ. ඒ හින්දා එකටම ගන්න කමන්නේ. අපි කියමුකෝ මිනිස්සේ කියලා හිතනවා. දැන් මිනිස්සේ කියලා හිතන තැනක ඇහත් රූපයක් දෙක ඒ රූපෙ පෙවුණු ඇහත් රූපයක් දෙක සතර මහා ධාතු ටික නිසා කනබුන ආහාරය නිසායි තියෙන්නේ. ඊට පස්සේ අරමුණ විඳිනවා දැන් හිතේ තෙන්ට පැමිණිලා නාම ධර්ම ටික විතරයි මම කියන්නේ නමුත් විඥානය යෙදිලා කියලා බලාගන්න. ඒ අරමුණ විඳිනවා අරමුණ හඳුනනවා අරමුණට මිනිසියෙක් කියලා හිතනවා කියන එක තුල තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත චෛතසික ටික. තේරෙනව නේද? සිතුවිලි ටික. ඔන්න ඒකට කියන සිතුවිලි සිතේ ඇති වෙන ගති ටික. චෛතසික ටික. ඔන්න ඔය නාම ටිකයි රූපයයි රූපයත් බලාගෙන මෙන්න මේ වගේ නාම ධර්ම ටිකක් පහළ වුණාම ඔය දෙකම නිසා අපි ගාව කෙනා කෙනා ගාව මිනිස්සයා කියලා දැනගන්න කමක් ඇති වෙනවා මෙන්න මේ දැනගන්න කමට කියනවා විඥානය කියලා අපි රූපය දැනගත්තා තේරෙනවද? ඒ කියන්නේ ඇස් ඉදිරිපිට ආපු වස්තුවක් අපිට දැනගන්නවා නේද? මේක දොර, මේක මිනිස්සෙක්, මේ බිත්තිය, මේ කෝප්පය කියලා දැනුමක් අපිට එනවා අපිට දැනගන්න පුළුවන් ද බැයිද කියලා බලන්න. පුළුවන්. බලන්න මේ දැනගන්නවා කියන එක අහසින් වැටුන එකක් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. හැම වෙලාවෙම නාම රූප කියන ධර්මතා දෙකක් නිසා තමයි දැනගන්නවා කියන ඵලය හටගන්නේ දැනගන්නවා කියන ඵලයට ඒක ඵලයක් ඒක ඵලයක් හේතුව තමයි අර නාමයි අර රූපයි විඳිනවා හඳුනනවා හිතනවා කියපු නාම ධර්ම ටිකයි රූපයයි මේ විඥානයේ මායාවක් කියන්නේ මේ වෙනම තිබුණු රූපයක් වෙනමම උපන්න ස්පර්ශයයිසිකයත් වෙනමම තියෙන සංඥාචෛසිකයත් වෙනමම තියෙන සංකාරචෛසිකය හිතනකමත් ඔක්කොම කෙටි කළා කැටි කළා මේ ඔක්කොම එකතු කළා පුද්ගලයේ කෙනෙක් කියලා දැනගන්නකම හැදෙනවා දැන් දැනගන්නවා කියන කම තමන් ගාවමයි උපන්නේ තමන් ගාවමයි පවතින්නේ තමන් තුළමයි නිරුද්ධ වෙන්නේ එතකොට යම් දැනගැනිල්ලක් තමන් තුල ඇති වෙනකොට තමන් තුල ඇති වෙනකොට ඒ දැනගැනිල්ලට හේතු වෙලා තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඔන්න දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා කියලා කියන්නේ මේම නාම ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත නාමයි මේ නාම රූප දෙක නිසා මංගාව දැනගැනිල්ලක් දැනුමක් ඇති වෙනවා කියලා දන්නවා නාම රූපච්ච විඥාන. විඥානං කියනකොට තම තමන්ගේ භාෂාවෙන් තම තමන්ගේ අර්ථය දැනගන්න විඥානය කියන්නේ දැනගන්නවා. මෙතෙන්ට මේ වෙලාවේදී විඥානය කියන්නේ රූපේ දැනගත දොර කියලා දැනගන්නකම තමයි මේ විඥානය කියන්නේ. නාම රූපච්ච විඥානකේ දොර නාම රූප කිව්වේ ඇහත් රූපයක් දෙක විඳිනවා හැඩේ හඳුනනවා දොර කියලා හිතනවා කියන එක තමයි නාමය. ওই දෙක නිසා දොර කියලා දැනගත්තා. නාම රූපච්ඡ විඥාන. තේරුණා නේද? ඇහත් රූපයක් දෙක නැති වෙනකොට මේ නාම ධර්ම ටික නැති වෙනකොට දොර කියලා දැනගෙන දැනුම මංගාවම නැති වෙලා යනවා. මේ රූපේ දකිනකොට දොර කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා අහකට යනකොට දැනගැනිල්ල මා තුල නැති වෙනවා. තව පැත්තකින් දැනගැනිල්ලට කියනවා ප්‍රඥප්තියක් කියලා. සම්මතයක් කියලා. මායාවක් කියලා. මේ රූපේ දකිනකොට මේක දොර කියලා ප්‍රඥප්තියක් සිහි වුණා මට ප්‍රඥප්තියක් ඇති වුණා මං ගාව. අහකට යනකොටම දොර කියන ප්‍රඥප්තිය නැති වෙනවා. තේරුණා නේද? අපි ඕකට ඉස්සරම ඉස්සරම කතා කරලා තියෙන දෙයකින් ගත්තාම අපි ඕකට කියමු දැන් මේ දැනුම දිහා බලන්ට බාහිර ඉඳන් ඇතුළට ආපු එකක් තියෙන්නේ දැන්. ආරම්භ තැන ඉඳලම ආරම්භ වෙච්ච තැන ඉඳලම දොර හෝ දොරේ කෑලි තිබුණේ නැහැ. දොර කියන දැනුමක් හටගන්න බාහිරේ ඉඳන් කෑලි කෑලි එකින් එක එකින් එක සකස් වෙවි එන කමන. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා. තාම දොර කියන දැනුම ඉපදිලා නැහැ. තේරුණාද මං කියන එක? හරි. ඒ ඒ ඇහත් රූපය තියෙන තැනට විඥානයේ දැසගෙන අරමුණ විදිහකමක් තිබුණා. තාම දැනගෙන ඉපදිලා නැහැ. අරමුණේ හැඩේ හඳුනනවා තාම දැනගෙන ඉපදිලා නැහැ. පුද්ගලයේ දොර බිත්තිය කියලා හිතන කමක් තිබුණා තාම දැනගෙන ඉපදිලා නැහැ මේ ටික නිසා දොර කියලා දැනගන්නවා කියන කාරණාවක් ඇති වුණා ඇති උනේ Taman තුලමයි ඔන්න බාහිර කාරණා ටික නිසා Taman තුල දැනගන්නලා ආව දොර කියලා දැන් හොඳට බලන්න මේ ස්කන්ධයන්ගේ උදය නාම රූප පත්‍ය විඥානං කියලා නාම රූප දෙක නිසා Taman තුල දොර මිනිස්සෙක් කියන දැනගෙනලක් ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට ඇහත් රුපියල් දෙක වෙන වෙනකොට හනස්සබ්දයක් වෙන වෙනකොට නාම ධර්ම ටික බින්දෙනවා. එතකොට Taman තුලම ප්‍රඥප්තිය නැති වෙනවා. කියලා උදේවේ Taman ගාව බැලුවොත් මෙන්න මෙතෙන්දි හොඳට බුද්ධිමත් වෙන්න බාහිර නිසා Taman ගාව දැනුමක් ඇති උනේ දැනගෙනලක් ඇති උනේ බාහිර හේතු ටික නැති වෙනකොට දැනගැනිල්ල තමන් ගාව නැති වුණා නම් දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත ඕගොල්ලන්ට හඳුනන්න තියෙන්නේ කොහොමද? ඒ පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් තියනවද ඕගොල්ලන්ට? නෑ. ඒකට තියෙනවා ප්‍රඥප්තියක් ඒකට කියන්නේ යථාභූත ඥානයේ ගතිත වෙච්ච ප්‍රඥාක්තියක්. යම් රූපය කියලා යමක් තියෙනවා නම් මහ භූතයි කන බුන ආහාරයෙන් හැදුනේ කියලා රූපේ ඇත්ත පෙන්වන වචන ටිකක් තියෙනවා. යම් වේදනා සංඥා චේතනා කියන ගතියක් තියෙනම් චෛතසික ටිකක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා එහෙම ඒ ධර්මතා ටික ඒකේ ප්‍රත්‍ය ටිකක් පෙන්වන ප්‍රඥාක්තියක් තියෙනවා ඕගලන්ට. ඒ ඇරෙන්න මිනිහෙක්ගේ පුද්ගලයෙක්ගේ ගහක්ගේ ගයක්ගේ කියලා සම්මත ධර්මයක් ඒ තුල නැති බව දැක්කද? දැක්කා. දැක්කා. හරි. මෙන්න මේ උද්‍යව්‍ය ප්‍රඥාව නැති වෙනකොට චතුරාර්ය සත්‍ය අහලා නැත්තම් දුක දුක ඇතිවීම නැතිවීම පෙන්නලා ඒ හින්දා මෙහෙම හිතපල්ලා කියන අවවාද නැති වුණාම නැත්තම් මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න බැරි වුණොත් තියෙන දෝෂේ මොකද්ද කියලා දන්නවද? මෙන්න මේ විදිහට නාම රූප දෙක නිසා විඥානය හටගත්තාම නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා උද්‍යව්‍ය ඥාණයට ස්කන්ධය හට ගන්න නැති වෙනවා කියන තමන් තුළ දැනුමක් ඇති වෙලා දැනුම තමන් තුළම නැති වෙනවා කියන එකට නුවණින් සිහියෙන් ඉන්න බැරි වෙනකොට එහෙම නැත්නම් මේ ලෝකේ කියන්නේ සම්මතය කියලා කියන්නේ දැනුමින් නාම රූප දෙක දිහා බලනවා ආපහු. ඔකට කියනවා උපගමනං උපාදානං ආපහු යනවා. දැන් අපි දැක්කා නාම රූප දෙක නිසා දොර කියන දැනුමක් අපි ගාවට ආවා. දැන් බලන්න මංගාව තියෙන දොර කියන දැනුමෙන් මම රූපෙ දිහා බැලුවොත් මොකක් වෙයිද කියලා? මොකක් වෙයිද? අර හැට පෙනුණු රූපය නිසා දොර කියන දැනුම මංගාව ඇති උනේ. ඒ දැනුමෙන්ම මර දැනුම ඇති වෙන්න හේතු වෙච්ච රූපේ දිහා ඒ දැනුමෙන් බැලුවොත් ආපහු ගියොත් ඒ පැත්තට බලන්න අපිට ඒ බාහිර රූපේ දොර වගේ පේන්නේ නැද්ද කියලා එතකොට දොර කියලා දැනුමෙන් බැලුවාම ඒ වස්තුව දොර වෙන්නේ නැද්ද කියලා බලන්න අපිට දැන් මිනිස්සයා කියන දැනුමෙන් අපි ඒ රූපේ දිහා බැලුවොත් මොකක් වෙයිද? උපාදාන කතාවක් මුකුත් ඕන්නේ අපිට ඒ රූපය මිනිස්සයා හැටියට පේන්නේ නැද්ද කියලා බලන්නකෝ. පේනවා. අන්න ඒකටයි උපාදාන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ඒ ඇහැ රූප පැත්තට ගිහිල්ලා තණ්හාව කියන්නේ ඒකට අජ්ජෝසායතිත් ඇති බැස ගන්නවා. උපගමනං උපාදාන දෙවනෝට යනවා. අපි ඇහත් රූපයක් දෙක නැත්තම් මේ නාම රූප දෙක නිසා හටගත්තු විඥාණය නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියලා ඒකට 100න් ඉඳ බැරි වෙනකොට තියෙන දෝෂය ඒ දැනුව ගැනීමල පරිහරණය කරනවා ඒ ප්‍රඥප්තිය පරිහරණය කරනවා ඔකට කියන සම්මතේ ජීවත් වෙනවා කියලා ඒ ඒ දැනුමෙන් අර නාම පැත්තයි රූප පැත්තයි දෙකට ගිය ගමම්ම අර නාම රූප දෙකේ තියෙන යථා භූත ස්වභාවය ඇත්ත ස්වභාවය සතර මහා ධාතුයි ආහාරයෙන් හැදිලා තියෙන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් හැදිලා තියෙන කියන ඇත්ත වැහිලා ඒ පැත්තේ මං දැනගත්ත දේවල් දොර මිනිස්සයා බිත්තිය ගස් කොළන් තියනවා වගේ තැනකින් පෙනෙයි අපිට. පේන්නේ නැද්ද? පේනවා. දැන් ඉතින් ලෝකේ හටගත්තා කියලා කියන ඔන්න දැන් ඇහැ ඇහැට බැසගෙන වාසය කරනවා. රූපෙට දැසගෙන වාසය කරනවා. උපමනකින්ම වෙන උපාදාන කියලා එකක් ගන්න එපා. උපාදානයේ සියුම්ම තැන. උපගමනං උපාදාන දෙවනුවට ඒ පැත්තට ගියේ එකට උපාදානය කියනවා. ඔකට පෙළේ කියනවා කොහොමද දන්නවද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නාම රූප දෙකට බැසගත නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණොත් සලායතන හැදෙනවා ස්පර්ශ වෙනවා වේදනාව ඇති වෙලා තණ්හා උපාදාන වෙලා භවය වෙලා ජරා මරණ දුක එනවා කියන ඔක්කොම ටික වෙලා ඇති දෙවනුවට ගිය ගම. තේරුණාද? ඔන්න දැන් අපි දැක්කා උපාදානය කියලා තණ්හා උපාදාන වශයෙන් ඒව ඇසුරු කරගෙන වාසය කළොත් Nirodhe පේන්නේ නැහැ කියලා කිව්වනේ. නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ කිව්වනේ. එතකොට මේ ප්‍රඥප්තිය පරිහරණය කළොත් ඒ කියන්නේ දැනගන්න දැනගන්න දෙයින් දැනගන්න හේතු වෙච්ච වස්තු දිහා බැලුවොත් අපි අපි සම්මතයක ඉන්නවා ප්‍රඥප්තිය පරිහරණය කරනවා කියනවා එතකොට ඇහැ රූප පැත්තට බැසගෙන ඇහැ රූප පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා අපිට තේරෙනවද බලන්න මේ විඥානේ බැසගෙන තියෙනවා කියලා තේරෙනවද කියලා බලන්න විඥානේ කියන්නේ දැනුම විඥානය කියන්නේ මේ වෙලාවේදී තමන් ගාව තියෙන දැනගැනිල්ල. ඒක බාහිරින්ද තමන් ගාවයි ඇති උනේ. තමන් ගාව තියෙන දැනුමින් බාහිර වස්තුවක් දිහා බැලුවාම අන්න දැන් විඥානේ නාම රූප දෙකට බැසගත්තා කියලා කියනවා. එතකොට විඥානය නිරුද්ධ වෙන්නේ ඒ දැනගැනිල්ල නැති වෙන්නේ දැනගැනිල්ල තියෙන එකක් වෙනවා. නාම රූප දෙකට බැසගත්තාම දොර මේ රූපේ දොර වගේ පේනවා. එතකොට අපිට යතහ භූත ස්වභාවය වැහිලා ප්‍රඥප්තියෙන් එතෙන්ට ප්‍රඥප්තියක ආදේශ වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? දොර කියන එක තියෙන එකක් ඇත්ත එකක් වෙනවා. මේ බලන්න අල්ලන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද සම්මතයක් වෙන්නේ? මේක ප්‍රඥප්තියක් වෙන්නේ. ප්‍රඥාත්තියක් නම් සම්මතියක් නම් බොරුවක් නම් අල්ලන්න බැරි වෙන්නේ නමුත් අල්ලන්න පුළුවන් කියන තැනකින් ඇත්ත කළ ලෝකයක් හදලා දෙනවා මට. දරුවා අල්ලන්න පුළුවන් මේ දොර අල්ලන්න පුළුවන්, බිත්ති අල්ලන්න පුළුවන්, රත්තරන් ටික අතට ගන්න පුළුවන්, මෙච්චර වටිනා වස්තුව ගන්න පුළුවන් වගේ තැනකටපත් වෙයි. මම මේ කියන තැන සියුම් සිද්ධියක් තේරෙනවද කියලා බලන්න. තේරෙනවා. දැන් මේ මුළු ලෝකේ ලෝකයක් හැදිලා තියෙන්නේ නාම රූප දෙක නිසා හටගත් විඥානයේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් මේ විඥානය කියන එක හිත කියන එක හේතු ප්‍රත්‍යයයි හේතු ප්‍රත්‍යයයි විඥානය කියන එක නාම රූප කියන ධර්මතා දෙක හේතු කරගෙනයි තියෙන්නේ යම් වෙලාවක හැම වෙලාවෙම ඕගොල්ලෝ විඥානය කියනකොට වචන වල හිර වෙන්න එපා. අපි ඒ ඒ අරමුණේ කොතනක කොතනක හෝ දැනගන්න කමක් තියනවා නම් ඒ දැනගන්න කම නාම රූප කියන ධර්මතා දෙකක් ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙනයි හටගන්නේ. මේ දැනගනිල්ලට මේ විඥාණයට නාම රූප දෙක ආපහු ප්‍රත්‍ය උනේ නැත්තම් උදව් වුණේ නැත්තම් එයාට හිතින්ද බෑ. විඥානේ නිරුද්ධ වෙනවා. ඒ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. ඒ ඇහත් රූපය දෙක නැති වෙනකොට ඒ දැනගැනිල්ල නැති වෙනවා. නමුත් මේ දැනගැනිල්ල නැවත නාම රූප දෙකක් පැත්තට අපි යොමු කළොත් ඒ මේ ප්‍රඥප්තිය මේ විඥානේ දොර මිනිසයා කියලා බලනකොට විඥාණයට නාම රූප දෙක අහු වෙනකොට ඒක විඥාණයට අහු වෙනා නාම රූප කියලා අහු වෙනකොට ඒ නාම රූප දෙක අර විපාක කියන තැනකින් නෙමෙයි තියෙන්නේ. අලුතෙන් ආපහු හදාගෙනයි මේ යන්නේ. එතකොට ආ මේ ස්කන්ධ ටිකට තමයි සාසව උපාදාන නීයා කියලා කියන්නේ අනිත් පැත්තට ගිය එකට. එතකොට මාර්යාගේ භූමියට ගියා කියනවා. මාර්යාගේ භූමියට ගියා කියනවා. අනිත් පැත්තට යන එකට ප්‍රඥප්තියෙන් නාම රූප දෙක දිහා බැලුවොත් ප්‍රඥප්තියෙන් දැනුමින් තමන් ගාව තියෙන වස්තුවක් දිහා බලලා වස්තුව පරිහරණය කරන්න ගියාම උපාදාන සහිතයි ලෝකේ ඉන්නේ මායාවේ භූමියට ගියා කියලා කියනවා. එතකොට දුක එනවා. නමුත් මේ ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ ඇහැ රූප පැත්තට යන්න බැරි වෙන්න. කන ශබ්ද පැත්තට යන්න බැරි වෙන්න. දැසගන්න බැරි වෙන්න. ඒවා උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්න තමයි ස්කන්ධෙන් බුද්ධිය වැටෙන්නේ. ඇයි මේ නාම රූප දෙක නිසා මංගාව විඥානේ හටගත දැනුමක් හටගත නාම රූප දෙක නැති වුණු දැනුම නැති වෙනවා කියන එකට නුවණින් හිටියාම තමන්ගේ ඇස් ඉදිරිපිටට ආපු වස්තුවට ආරම්භය තමන් තුල දැනුමක් ඇති වුණා වස්තුව නැති වෙනවා තමන් තුල දැනුමක් නැති වෙනවා කියන එක සිහියෙන් ඉන්නකොට දැනුමෙන් අර වස්තු දිහා බලන්න යන්නේ බලන එක නවත්තන්නයි මේක කරන්නේ කියලා එයා දන්නවා මේක නොකොළොත් මෙහෙම වෙනවා කියන එකක් දන්නවා. මෙයා දුක දුක ඇතිවීම දන්න හින්දායි මේක කරන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥාණය යම් වෙලාවක නාම රූප දෙකේ පිහිටක් නොලැබුවොත් ඒ නා ඒ විඥාණය අනාහාරව නිවෙනවා. ඒ ප්‍රඥප්තිය එතන එතනම නැති වෙනවා. මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් බලන්න හොඳට මං කිව්ව පුරාණ කර්මයෙන් හටගත්තු විපාක ටික නාම රූපයි කියලා. ඒ පැත්තේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයේ පිරිසිදු දකින්නකම ඕගොල්ලන්ට ඉබේම ඇති වෙලා ඇති. ඇයි නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති උනේ මෙහෙම රූපෙකුයි මෙහෙම නාමෙකුයි ඒවට ප්‍රත්‍යමයකයි කියන නෝන ඉබේම ආවනේ. ආවා. එතකොට දුක පිරිසිඳ දැක්කා. දැනුමෙන් අනිත් පැත්තට මිනිස්සයා දොර කියලා දැනුමෙන් අනිත් පැත්තට ගියේ නැහැ. ඒ හින්දා තණ්හා උපාදාන වශයෙන් දැසගත්තේ නැහැ. සමුදේ දුරු වුණා. අන්න එතකොට දකින අහන දේවල් නිරෝධ වෙන බව සාක්ෂාත් වෙන බවේ හිටින්නේ නැහැ. මේ ස්කන්ධයෙන් උදේ බලනවා කියන එක විතරයි කරන්න ඕනේ. ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා තියෙනවා. ඒකට දැස ගන්නකම තණ්හා උපාදානෙ දුරු කළා. දකින අහන දේ දැකීමෙන් ඇයින් පස්සේ නිරුද්ධයි බව නිරෝධයි කියලා සලායත නිරෝධි සාක්ෂාත් කරලා තියෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥප්තියකින් ජීවත් වෙනවා. ප්‍රඥප්තිය ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ ලෝකයා ඇහත් රූපියත් දෙක නිසා දොර කියන දැනුමක් ආවහම දැනුමෙන් බාහිර වස්තුව දිහා බලලා බාහිර තියෙන රූපය දොරයි කියලා බලාගෙන දොර අල්ලගෙන ඉන්නකොට රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහත් රූපියත් දෙක ආහාරයෙන් හටගත්ත මහ භූතයි. ඒක හේතුණා ස්පර්ශයට. ස්පර්ශයෙන් හටගත්ත නාම චෛතසික ටිකක් ස්පර්ශයෙන් හටගත් ඒ දෙක නිසා දොරකින ප්‍රඥප්තියක් මන් තුල හටගත්තා. මේක නැති වෙනකොට දොරකින ප්‍රඥප්තිය නැති වෙනව මං ගාව දැනුමක් අටකට දැනුම නැති වෙනවා කියන තැනක 100න් ඉන්නවා අර පැත්තට ගිහිල්ලා නැමිලවත් නැහැ. නිදිලා පවතිනවා. ඇහැ රූපය උපාදාන වශයෙන් නොගෙන නිදිලා පවතිනවා. ඒක මේක දොරනේ මේක ළමයානේ කියලා ගණ්ඩ ගියේ නෑ. අපි දොර කිව්වොත් රත්තරන් කිව්ව කාම උපාදානේ. මේ ළමයා මනුසේ කියලා ඒ පැත්තට ගියොත් ditthi උපාදානයි. මේ මම කියලා අනිත් පැත්තට ගියොත් අත්වාද උපාදානයි. ප්‍රඥප්තිය නැති වුණොත් ඒ පැත්තට යන්න බෑ. උපාදානේ පවත්තන්න බෑ. එතකොට එකම අරමුණේ දෙන්න දෙපැත්තට ගිහිල්ලා තියෙන හැටි පේනවද? ඕගොල්ලන්ට. පුතජන කෙනයි රහතන් වහන්සේ දෙන්න එකම අරමුණේ අපි කියමු පුතජන කෙනා අනේ හාමුදුරනේ බලන්නකො මේ දොර ඉස්සර හොඳට තිබ්බ දැන් මේ දිරලානේ වේයෝ කාලනේ කියලා අල්ලගෙන කියනකොට රහතන් වහන්සේ දන්නවා මේ රූපේ දකින්නට දොර කියන ප්‍රඥප්තියක් ඇති මේ පෙනීම නැති වෙනකොට දොර කියන ප්‍රඥප්තිය නැති වෙනවා කියන සිහියෙන් ඉඳගෙන මොකද රහතන් වහන්සේත් මේ අරමුණේ දොර කියන ප්‍රඥප්තියකින් ඇසුරු කරනවා කියලා දන්නවා. ඒ වස්තුව පැත්ත නඹුරු අනේ ඕ මේ දොර දිරලා තමයි ඈ ඉස්සරහම හොඳට තියෙන්න ඇති. ඕක මෙහෙම තින්ත ටිකක් ගාලා තිබුණා හොඳට ඔයාලා තියාගන්න තිබුණ කියලා උපදේශකුත් දෙයි. ඒද රහතන් වහන්සේට ඇහත් රුපියල් දෙක නැති වෙනකොටම දොර ඉතුරු නැතුවම නැති වෙනවා. දොර ආරම්භය සිතින් කිංචිරින් කළා නම් ඒකත් නිරුද්ධ වෙනවා. මොකද Taman තුලනේ වස්තුවක් අහුවෙලා අර කෙනා රූපෙ පැත්තේ බලාගෙන දොර ගැන හිතින් කිංචිරින් කළාම පැත්තකට යනකොට දැකපු දොර තියෙනවා වගේ වෙනවා. මොකද ඒ රූපේ තියෙනවනේ. තියෙන තාක් එක දොරනේ. එතකොට යාට එක කරබන්. එතකොට මට මෙතෙන්දි මතක් කරන්න තියෙන එක දෙයයි ස්කන්ධයන්ගේ උදේවැය කියන එකට නුවණින් ඒක අපි හුරු නෑ හුරු කරන්න ඕනේ. අනන්ත සංසාරේ තමන්ගාව දැනුමක් එනකොට දැනුමේ ආපහු යමක් දිහා බලලා දැනුමින් ආයතන පැත්තට යන එකේ දෝෂය කවුරුවත් කියලා දීලා නැහැ කියලා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් පහළ වෙලා නැහැ ඕක දුකට මග ඕක මායාවේ භූමිය ඇහැ මායා රූපය මායා චක්කු විඤ්ඤාණය මායා ওই පැත්තට යන්න එපා ඔබ මායාවේ භූමියට යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥප්තිය සම්මතය සම්මතය සම්මතයක් ප්‍රඥප්තියක් කරගෙන ඒක Taman තුල හටගෙන නැති වෙනවා කියලා දැකපන් එහෙට යන්න එපා කියලා දෙන්න උපදේශයක් කවුරුත් හිතියේ නැති වරද නිසා හැමදාම කලේ දැනුමක් එනකොට දැනුමින් ඒ පැත්තට ගියේ. ඒකේ ප්‍රතිඵලය වුණා උපාදාන වාසය කරන අපිට කවදාවත් දුක නිරුද්ධ වුණේ නැති එක. දැන් බුදුහාමුදුරුවෝ පහළ වුණේ දුක දුක නොයන විදිහට දුකෙන් මිදෙලා ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ඒකට වෙන මොකුත් නෙමේ ස්කන්ධයන්ගේ උදේ හොඳට ඇහැට රූපයගේ හරි සරලයි. ඇහැට රූපයක් ගැටෙනකොට තමන් ගාව හොඳ සිහියක් පවත්වන්න ඕන උදේ වැයට. දැනුම දොර කියන දැනුමක් මට ඇති වෙනවා. ඇහැට රූපයක් නැති වෙන දොර කියන දැනුම නැති වෙනවා කියලා දන්නවා. දොර කියන දැනුමෙන් මේ දිහා බැලුවොත් අන්න මම කරගන්න ඕනේ සියල්ලම කරගෙන තියෙන්නේ. ඈ මොකද විනාශය පැත්තට. මගේ බෙල්ල මං කපාගත්තා වගේ එච්චරට භයානකයි මේ චූටි දේ වුණාට කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේව ඇතිවීමට නැතිවීමට සිහියෙන් ඉන්න කියන්නේම මේක එච්චර ගරුසාර කළා බරසාර කළා පෙන්වීම විඥානයේ නාම රූප පැත්තට දැසගන්නේ ඔක්කාන්ති නාම රූප වෙයි කියන බයටයි. ඔක්කාන්ති නාම රූප ඔක්කාන්ති කියන දැස ගන්නවා. මොකද්ද විඥානයේ නාම රූප දෙකට. ඈ දොර කියන දැනුම විඥානය පෙනෙන රූපේ පැත්තට දැසගත්තොත් කෙලිම දොරක් හම්බ වෙයි. පුද්ගලයෙක් හම්බ වෙයි, මිනිසෙක් හම්බ වෙයි ලෝකේ එතකොට. ඒ වැරද්ද කරන්න බැරි වෙන්නයි ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ. ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේවැය අපි තව පැත්තකින් ඕගොල්ලෝ මෙහෙම කිව්වම අර මම ඉස්සර කළේ දුරකථන එක අවුට් ගෝයින් සහ ඉන්කමින් සහ අවුට් ගෝයින් කියලා දෙකක් තියෙනවා. දැන් දුරකථනයක් ඇතුළට අපිට පණිවිඩයක් එනවා. නේද? එතකොට පිටින් ඉඳන් ඇතුළට එනවා. ඊට පස්සේ ඇතුලෙන් එළියටත් කෝල් එකක් ගන්නවා. ඒ වගේ මට ඇහත් රූපියක් දෙක නිසා ඉන්කමින් වගේ තමයි දොර කියන දැනුමක් දැනගෙන ඉලක්ක ආවා. හරි. ඒ දැනුමෙන් මම දොර කියලා බාහිර රූපෙ දිහා බැලුවම අවුට් ගෝයින් වගේ තමයි ආන්න ගියේ කොහාටද උපගමන නැවත ගියා නැවත යන්නේ කයි උපාදානෙ කොහාටද මාර්යාගේ මාර්යාගේ භූමියේ ඉඳලා මෙහාට ආවා ආපහු ගියාම ආපහු ගියාම උපගමනං උපාදානං කියන්නේ මායාවේ භූමියට ගියා අවුට්ගෝයින් කියලා කියන්නේ. ඒ හින්දා ඉන්කමින් එක විතරක් නතර කරනවා අවුට් අවුට් අවු මේ මේ මේ අවුට්ගෝයින් එක නතර කරනවා ඉන්කමින් එක විතරක් ඉඳ තියලා තියෙනවා. වගේ යම් කිසි කෙනෙකුගේ දුරකතනේ මේ වැඩිපුර දිලයයි කියලා පිටට ගන්න ඒවා නවත්තලා ලොක් කළා එන ඒවා විතරක් තියලා තියෙනවනේ නේ ඒ ඒ වගේ මාර්යාගේ භූමියට ගිහිලා ජරා මරණ දුක ඇති කරන ධර්මයක් මහා භයානක විසගොහර පැවැත්මක් මේ උපාදානය උපාදානයේ බයන් දිස්වා ජරා මරණ සම්භවේ ජරා මරණය ඇති කරන උපාදානයේ බයක් ඇටියට දකින්න අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංකේ උපාදාන නොකොට මිදෙන්න ජරා මරණ සංඛ්‍යාත ධර්මේ කියලා පෙන්න උපාදානේ බය කැටේ දකින්ද ඇහැ රූප පැත්තට යන එක ඇහැ රූපය අසුරු කරගෙන වාසයකට පැමිණෙන එක බය කැටේ දකින්න එහෙම යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥාප්තිය දැනුම දැනගැනිල්ල ඒ හින්දා දැනගැනිල්ල ලොක් කරනවා Tamangen එහාට විකාශනය වෙන්න දෙන්නේ බාහිරින්ද තමන් ගාවට ආවා ඉන්කමින් තියෙනවා හැබැයි ලොක් කරලා අවුට් ගෝයින් කාටවත් කෝල් ගන්න බෑ. ස්පර්ශ ආයතන හරි කෝල් ගන්න බෑ. අභිකන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විතේ විලෝකිතේ සම්පජානකාරී හොති යනකොට එනකොට වටේක විතර බලනකොට හොඳ සිහියෙන් කරන්න හොඳ සිහියෙන් කරන්න දකින්න දකින්න දේ නිසා මන් තුල දැනුමක් ඇති වෙනවා ඒ දැනුම මන් තුලම නැති වෙනවා මම මේ දැනුමින් බාහිර වස්තු දිහා නොබල යුතුයි කියන තැනක සිහියෙන් ලෙඩෙක් ගාවට යනවා. ආ මේ ලෙඩා මෙයාගේ නම මිල්ටන් කියලා මංගව දැනුමක් ඇති වෙනවා. මම මේ ලෙඩානේ මේ මිල්ටන් කියලා නොබැලිය යුතුයි කියලා ලෙඩා පරීක්ෂා කරනකොට වටපිට දෙයක් ගන්නකොටත් ඒ නිසා මංගව දැනුම් ඇති වෙනවා නැති වෙනවා. අමතකලා භාවිතා කරනවා දැන් බෝ මොකද මේ දැනුමෙන් බාහිරේ දිහා බලලා බොහෝ කාලයක් අපි ඒ වැරද්ද කළා කළා හුරුවක් තියෙනවා. ඔය හුරුව ගෙවන්න ඕනේ ටික ටික. පුළුවන් තරම් දැනුමෙන් බාහිරේ බලන එක අඩු වෙන අඩු කරනවා. බාහිර නිසා Taman තුල දැනුම ඇති වෙනවා කියන එක නිතරම පෙන්නනවා. ඕකට තමයි අපි ආශ්‍රය කරන නුවණ කියලා කියන්නේ. නූපං ආශ්‍රව නූපදවනවා උපං ආශ්‍රව දුරු කරනවා කියලා කියන්නේ. ඔන්න ඔය ටික තමයි මම ওই දේශනාවෙන් කිව්වේ. ඔක තව කියලා දෙන්න පැතිකඩවල් ගොඩාක් තියෙනවා. අර අනේ පිදුසිතානන්ට කියන්නේ ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක් විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඔබගේ විඥාණය කියලා කිව්වා. ඇහත් රූපයක් දැක නිසා මට මිනිස්සෙක් කියලා දැනුමක් ආවා. උන්න දැන් මගේ විඥානේ. මිනිසයා කියන දැනගැනිල්ලක් ආවා. මේ දැනගැනිල්ලට ඇහැ ඇසුරු වෙන්න, රූපය ඇසුරු වෙන්න, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. මේ දැනගෙන්න ඇති වෙන්න හේතු වෙච්ච හේතුපතට තියන්න එපා මේක කියනවා. ගැහැවි ඔබගේ සිතට කන ඇසුරු නොවේවා, ශබ්ද ඇසුරු නොවේවා, සෝත විඥානය ඇසුරු නොවේවා. කන ශබ්ද සෝත විඥානය නිසා බල්ලෙක් කෑ ගහනවා, කපුට කපු මේ කපුටේ කෑ ගහනවා, බල්ලෙක් බුරනවා කියන සද්ද දැනුමක් ආවා. දැනුමෙන් ඒ දිහා බලන් දෙපා එතකොට බල්ලෙක් බුරනවා කපුටෙක් කෑ ගහනවා කියන දැනුමෙන් සද්ද දිහා බලන්න එපා කියනවා. ඔහොම ටික ටික අද දවසේදී අපිට හිතෙන මේක නම් කරන්න බැරි එකක් නේ කියලා. කරන්න බැරි එකක් නම් බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කියන්නේ. කරන්න පුළුවන්. ටික දවසක් යනකොට මේ නුහුරුව යනවා. ඉතින් මේකට ටිකක් හොඳට සීයෙන් හිටියොත් ඕගලන්ට කොච්චර කොච්චර බර වේ වෙහෙස මේ අඩු කළා තියනවද කියනවා නම් මුළු චතුරාර්ය සත්‍ය අවබෝධයට දුක පිරිසිඳ දකින්නවා කියනක නොමිල ගෙනත් දෙනවා මෙච්චර මුළු ලෝකයකටම අමාරු තණ්හා උපාදාන කියන එක වෙහෙසක් නැතුව නොමිල ගෙවලා දානවා සලායතන නිරෝධය භව නිරෝධය ජරා මරණ නිරෝධය කියන නිවන දුකේ නිරෝධය නොමිලෙම ලබා දෙනවා ආයතන ටිකෙන් උපාදාන නොකොට මිදිලා පවතිනවා කියන විදීම අරගෙන දෙනවා ඕගලන්ට තියෙන්නේ ස්කන්ධයන්ගේ උදේ වේට සිහියෙන් ඉන්න විතරයි. කෙටිම කෙටි කරලා තියෙන ඔయిత වඩා නම් අඩු කරන්න බෑ. ඒ හින්දා මම මේ මිල අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය මිල අඩු කරලා තියෙන්නේ. මේකටත් වඩා මිල ටිකක් අඩු කරලා නිවන් මඟ දෙන්න කියලා ක්‍රමයක් නැහැ. ඒ හින්දා මේ මට්ටමට ගන්න පුළුවන්ද කියලා බලන්න. වැඩ කිසිවක් අනිත් ඒවා මුකුත් ඕනේ මේ මේ පොඩි කාරණාවයි මේ වගේ සරල තැනක් තිබුණේ ඉඳයි හත්වැරදි වයසේ දරුවෝ රහත්තුනේ අවුරුදු 120ක් ගිහිල්ලා මානවිච්ච අයත් රහත් උනේ. හොඳට පේනකොට රූපේ පෙන්වන්න, නාමයේ පෙන්වන්න, ඒ නිසා අපු දැනගැනilla පෙන්වන්න. කාලයක් යනකොට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා සිහි කරනකොට මේව මේ සිහි කරන දැනුම ඒ ආපු පැත්තේ ශුන්‍යතාවයක් පෙනේ. ඒ දැනුම මංගාවම හැටි වෙච්ච දැනුමම මම සිහි කරනවා නේ කියලා. විඥානීය අත්දැකීම සිහි කරගන්නව කමම තේරෙයි මිසක බහැර දැකපු අහු පැත්තට හිත දැස ගන්න නැති වෙයි. ඊගවට ඕක තව හොඳට වැඩෙනවා. අපි කියමුකෝ ඕක තව ඉස්සරහට යනකොට ඔය දැන් සතිපට්ඨාන වෙලින ওই මට්ටමට එනකොට ඕගොල්ලෝ කයට බැස ගන්නෑ කායානුපස්සනාවේ ඇත්ත පේනවා. තව ටික දවසක් යනකොට ඔහොම පුරුදු කර කර යනකොට ඕගොල්ලන්ට මෙහෙම පේන්නේ ඉබේම වෙහසක් නැතුව මොකද්ද? යම් කෙනෙක් දකිනකොට නැත්තම් මේ sorry මේ රූපයයි මේ නාමය නිසා අර අපි දොර මිනිස්සු කියලා දැනගත්තා වගේ මේ රූපයයි නාමය නිසා මන් තුල රාගසිතක් ඇති වුණා. ඒක ඒව හරි ශෝක්නේ කියන දැනුමක්. නැත්නම් ද්වේෂසිතක් හටගත්තා. නාම රූප දෙක නිසා ද්වේෂසිතක් හටගත්තා. නාම රූප දෙක ඇති වෙනකොට ද්වේෂසිත නැති වෙනවා කියලා පෙනේ. ද්වේෂසිතෙන් වස්තුව දිහා බලන්නේ නැතුවේ ද්වේෂසිතින් වස්තුව දිහා බැලුවොත් තරහකාරීකෙදී තමා තුල රාගසිතක් හටගත්ත නාම රූප දෙක නිසා නාම රූප දෙක නැතුව තරහසිත නැති වෙනවා කියලා තමන්ට පෙනේ රාගසිතින් යමක් දිහා බැලුවොත් වටිනා හොඳ අරගත්තේ නැත්තම් ජීවිතයේවත් වෙලාවත් වැඩක් නැහැ කියලා හිතෙන වස්තු පෙනේ එතකොට යා සරාගං වා චිත්තං සරාගං චිත්තං ච පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ච පජානාති කියලා චිත්තානුපස්සනාවට ඇවිල්ලා ඇති. ඊට පස්සේ මේකම තව ටිකක් කරනකොට ඒිට එහා චිත්ත සංකාර පටිසංවේදී කියන තැනකට එනවා. එච්චර ඕනේ මම මේක කිව්වේ. මේ උදේව අය බලනකොට තමන් තුල තරහසිතක් ඇති වෙලා තමන් තුල තරහසිතක් නැති වුණා කියලා දකිනකොට තරහසිත තරහකාරයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි තරහ සිතින් බැලුවොත් වස්තුවකට ගිය ගමන් තරහකාරී කම්බේ අකමැති වස්තුවක් කම්බේ රාග සිතක් Taman තුල ඇති වුණා රාග සිත නැති වුණා කියනකොට ඒ රාග සිතට පවතින්න බෑ පවතින්න කෑලි නෑ ආහාර නෑ Taman තුල ඇතිලා නැති වෙන වෙහෙසකුත් නෑ හැබැයි ඒ රාග සිතින් බැලුවොත් ගොඩාක් ලස්සන කැමති අරගත්තේ නැත්නම් මගේ ජීවිතේවත් වැඩ නැහැ කියන වස්තුව හම්බ වෙයි එතකොට ඉතින් අර කටියඳුලි නගිනවා වගේ කඩාගෙන ගණ්ඩ යනවා අපි. මේ සංඥාවේ පොඩි පොඩි විපරිතකමක් වෙලා තියෙනවා. හරි පැය කමාරක් විතර කිව්වා. ගොඩාක් වටිනා ටිකක් මම මේ ටික මතක් කළේ මේ මේ ටික පොඩ්ඩක් බලන්න ඊගාව දවසක ප්‍රශ්න ගැටළු මොනවා හරි තිබුණොත් මම කියලා දෙන්න. දැනට මේ ටිකේ සැකිල්ල හරි තේරුණාද කියන්නකෝ පොඩ්ඩක්. මේ මේ ජීවිතේම ඕගොල්ලන්ට මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නචකින්ච ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙන්න පුළුවන්. පොඩි දෙයයි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැයට 100න් ඉන්න ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට අර වචන වල ඉර වෙන්න එපා. Taman තුල දැනගැනිල්ලක් ඇති වෙනවා කියලා පෙන්වන්න ඉන්කමින් දැනගැනින්න බලන්න එපා අවුට්ගෝයින් පැත්ත වහලා දාන්න ලොක් කරලා දාන්න. වැරදෙනවා අමතක වෙලා යනවා ආයෙ ටික ටික මතක් කරන්න. මම ඕකෙදි භාවනාව වැඩෙන ක්‍රමයක් තියෙනවා හරිය ලස්සනට මම වෙලාවක එක කියලා දෙන්න අද ටිකක් වහන්සි. ඒ කියන්නේ අපිට සිහි වෙන්නේම අම්මා තාත්තා දුව පුතා කියලානේ. එහෙම ඉන්නකොටම අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙනකොටම වෙනද ටග්ගල උදේ වැපෙන්නන්ට. මේ ඇස් ඉදිරි පිටට මෙහෙම රූපයක් නාමයක් ආවම අම්මා කියන දැනුම මන් තුලනේ හටගත්තේ. මන් තුල නැති වෙලා තියෙන. එහෙනම් අම්මා කියන දැනගැනිල්ලට අයිති දෙයක් අතීතේ තිබිලත් නැහැ දැන් තියෙනවත් නැහැ අනාගතේදිත් නැහැ. අපි මේ දැනුමේ රූපයකට දැස්වහම දැම්මොත් අම්මා කියලා රූපයක් අපිට හම්බ වෙයි එතකොට අතීතයේ තිබ්බා දැන් නැහැ හැබැයි අතීතයේ තිබ්බා දැනුත් අතීතයේ තිබ දැනුත් තියෙනවා. හෙටත් තියෙනවා වේ. නමුත් මේ ප්‍රඥප්තිය Taman තුලට ගත්තාම කාලයක් යනකොට මම මගේම විඥානීය අධ්‍යක්ීම සිහි කරගෙන දඟලනවා නේද කියන උත්තරයක් ඒ. ලැජ්ජයිතේ අට්ඨියති හරායති jigucchati සබ්බ සංකාරයේසු කියලා කියන්නේ ඒකයි. ඔය Taman තුල ඇති වෙන දැනුමට කියනවා සංස්කාර කියලා. අනිච්චවත සංකාරා. මේ දැනුම අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ ඇති වෙලා නැති වෙනවා අම්මා තාත්තා දුව පුතා කියන දැනගැනිලි නාම රූප දෙක නිසා තමන් තුල දැනගන්නව ඇති වෙලා නැති වෙනවා උපජ්ජිතව නිරුද්ධන්ති ඉපද නිරුද්ධ වෙනවා තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා තේසං උපසමෝසුකෝ ඒ දැනුම සංසිඳුනොත් ඒක සැපයි නමුත් අපිට වෙන්නේ මොකද්ද අපි සංස්කාර පරිහරණය කරනවා ඒ දැනුමෙන් අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියන සංස්කාර නිමිති වලින් නාම රූප දෙක රූපය දිහා බලනවා එතකොට අම්මා තාත්තා ගෙදර ඉර හඳ ගස් ගල් ගෙවල් දොරවල් කියලා මට බාහිර වස්තු හම්බෙලා ඇති සංස්කාර ධර්මෝ පරිහරණය කරනවා මම සංස්කාරය මට නිත්‍ය වෙලා ඇති සංස්කාරය පරිහරණය කරන්න ගියාම සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැකපු දවසට මම දුකේ කලකිරෙන්නේ ඕකටම ওই විඥාණයටම කියනවා නාම රූප දෙක නිසා හටගන්න විඥාණයට කියනවා කර්මය කියලා. අපි මේ කර්ම විඥානේ නාම රූප පැත්තට ගිය ගමන්ම කර්ම භවය හැදෙනවා අපව. ඇත්තයි. නමුත් නාම රූප දෙක නිසා හටගත්ත විඥාන නිරුද්ධ වෙනකොට කර්ම රැස් වෙන්නේ කර්මක්ෂය වෙනවා. ඒ දොර මිනිසයා කියන කර්ම චේතනා පහළ වෙනවා. හැබැයි කර්ම රැස් වෙන්නේ එතන එතන නැති වෙන කර්මක්ෂය වෙනවා. අරයට කර්ම රැස් වෙනවා. උන් ඔය වගේ ලොකු පරාසයක් ලෝකෙතියි අනිත් දවසේ මම ඒ ටිකත් කියලා දෙන්න. අදට මම හිතනවා ඕගලන්ට යම් මට්ටමක හෝ තේරෙන්න ඇති කියලා තේරවාදී බෞද්ධ දර්ශන නැත්නම් මේ ශාස්ත්‍රීය ශාසනයේ තාම අපිට පිහිටක් පිළිසරණක් නැති වෙලා නැහැ. පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ කියලා හරි තේරෙන්න ඇති කියලා නැත්තම් මේ මොකද්ද තේරුන්නේ නැතුනට හාමුදුරුවෝ මොකද්ද අමුතු එකක් නම් කිව්වා වගේවත් කියන තැනකින්වත් තේරුණා නම් ඒත් කවන්නේ හරි ඕක තේරුණා කියන්නේ ඇත්තටම එයාට චතුරාර්ය සත්‍යයේ සැක නැහැ. එයා එයා දන්නවා මට මේ ජීවිතේම දුකෙන් නිවෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි තැනක ප්‍රයෝගයක් කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මහා වටයක් දරා ගන්න බැරි පැත්තක් නාම රූප පරිච්ඡේදය, ditthi පරිච්ඡේදය, කාංකා විතරන විසුද්ධි මේවා කියලා දඟලන් දුන්නේ ඒ ඔක්කොම වැඩේ. මෙහෙම යනකොට වැඩෙනවා ඔක්කොම. ඒක මේ මාර්ගයට අයිති දේවල්. පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්න ඕන රූපය කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලා වෙන වෙනම අමුතුවෙන් හොයන්න ඕනේ ඈ කෙලස් ටික නැති කරන්න ඕන සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ ඕග යෝග ග්‍රන්ථ නීවරණ නැති කරන්න ඕනේ. ආශ්‍රව දුරු කරන්න ඕනේ. කොහොමද මේව කරන්නේ? මේ කෙලෙස් කොහොමද නැති කරන්නේ කියලා වෙන වෙනම එකින් එකට ඕන්නේ. මෙන්න මේ ටික විතරයි තියෙන මම මං කියේ දෙන්න පුළුවන් උප්පරිම ලාභයට දීලා තියෙන්නේ. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි. කොහොම හරි මේක උත්සාහවත් වුණොත් අද අදම ඔයගොල්ලන්ට සම්දිත්තිකයි අකාලිකයි එහෙපසිකයි කියන ගුණ ටිකක් තියෙනවා. නොබෝ කලකින් අනේ මොන්නතරම් ඇත්තද අපි මේ බොරුවට දුක් විඳලා තියෙන්නේ කියලා දුකේ කලකිරෙන තැනකට මනස එනවම ටක් ගාලා. එන හැම දිනකටම තෙරුවන් සරණයි